දැහතුනේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අද දවසට නියමිත අපේ උරුමය ධර්මදේශනය පවත්වන්නට සිදු කළ ගෞරවනීය ආරාධනය මෙත්සිතින් පිළිගෙන වැඩම කරන්නට යෙදුණු පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි নমස්කාර පූර්වකව ධම් සභා මණ්ඩපයට පිළිගනිමු. සාතු සාතු සාතු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 අබ්බූත ධම්මං වේදල්ලං තී සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපි අපේ ජීවිත සකස් කරගත්තා සකස් කරගනිමින් ඉන්නවා අනාගතයේදීත් සකස් කරගත යුතුව තියෙනවා අපේ මුළු රටම ජාතියම සකස් වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පෝෂණය වෙච්ච අය විදිහට. ඉතින් අපිට තියෙන ලොකුම උරුමය ඒක. අපි දන්නවා මේ සෙනසුරාදා දවසේ සමහර දිනවල අපි කතා කරන්නේ අපේ උරුමය පිළිබඳව. අද අපි සාකච්ඡා කරන්නේ අපිට උරුම වෙලා තියෙන දේවල් පිළිබඳව. ඒක නිබඳව සාකච්ඡාවකට ගත යුතු දෙයක්. අපි මේ මහ පොළොවේ පය ගහලා ඉන්නේ සමගිව ඉන්නේ ඇත්තටම කෘතගුණ දක්වන පිරිසක් විදිහට සකස් වෙලා ඉන්නේ. අපි හිතනවා අපි බොහොම පරිහානියට පත් වෙලා පත් වෙමින් පවතින එක ඇත්තක්. නමුත් එහෙම පරිහානියට පත් වෙන්න අවශ්‍ය කරන જાතියක් නෙවෙයි අපේ රටේ ඉන්නේ. ලාංකික විදිහට එහෙම පරිහානියට පත් නොවන ලක්ෂණ අපේ ගොඩාක් තියෙනවා. ඒ තමයි ඒ මොකද බුද්ධ ධර්මයෙන් පෝෂණය වෙලා තියෙන හින්දා. එහෙම පරිහානියට ලක් නොවන ලක්ෂණ තියෙන අපි එකිනෙකාට පුදුම විදිහට උදව් කරගන්න මිනිස්සු. මල ගෙදරක් වුණාම විශේෂයෙන් බලන්න කී දෙනෙක් නම් ඒ වටේ ඒක රාශි වෙනවද කියලා ඒ හැම අවස්ථාවක්ම ගත්තොත් කරදරයක් වුණාම මල ගෙදරක් විතරක් නෙවෙයි මෙතන නිවසක බලන්න අපේ වෙනත් රටවල මේ වගේ දේවල් පේන්න තියා ඒ වෙනසෙන්ට පුදුම හිතෙනවා කඩේකට ගිහිල්ලා කොහේ හරි තැනකට ගිහිල්ලා මේ තවත් කෙනෙක් තවත් කෙනෙකුට තේකක් අරන් දෙන ඒවා අන්‍ය ජාතිකයන්ගේ හරි අඩුයි. ඔය දියුණු ජාතිකයන්ගේ එහෙම නැහැ. අපේ කෙනෙක් කාට හරි මම මේක මිට කලිනුත් කියලා තියෙනවා. අපේ කෙනෙක් කාට හරි ඒ කෙනෙකුට උත්සාහ කරොත් එහෙම දෙන්න එකතු වෙලා ගිහිල්ලා වෙන වෙනම තමයි මේ බිල් ගෙවා ගන්න. අපේ කෙනෙක් උත්සාහ කරොත් මේ මම ඔයාගේ බිල ගෙවන්නම් කියලා ඇයි ඒ කියලා අහනවා. හරිද? එතකොට විවාහ මංගල උත්සව වගේ ඒවා තියෙනවා. ඒවට කට්ටිය එකතු වෙන එක තමයි කරන්නේ. තමයි කැමරේක තමන් අරන් යන්නේ. හරි ඒ වගේ තියෙන කෑම ඒ කට්ටිය අරගෙන යන්න ඕන අරගෙන ගිහිල්ලා එතෙන්ට ගිහිල්ලා කාලා සම්බන්ධ වෙලා එනවා සංබන්ධ වෙලා සතුට වෙලා එනවා සංග්‍රහ වගේ ඒවා නැහැ හරි එතකොට අපිට කොච්චර ලොකු දෙයක් සංස්කෘතියක් වශයෙන් උරුම වෙලා තියෙනවද දන්න කාලේ ඉඳන් කවුරු මොන જાති කිව්වත් අපේ රටේ ඉන්න අන්‍ය ආගමිකයෝ අන්‍ය ජාතිකයෝ පවා බෞද්ධ ධර්මයෙන් පෝෂණය වෙලා තියෙන අය. ඉතින් ඒ ධර්මය කොච්චර වටින ධර්මයක් අපිට උරුම වෙලා තියෙනවද? ඒ උරුම වෙලා තියෙන ධර්මය තුලින් අපි කොච්චර සමගිව ඉන්නවද? ඒක තහවුරු කර ගැනීම තමයි ඉක්මනින්ම සිද්ධ කළ යුත්තේ. මොකද මම මේ විදිහට අද දවසේ අපේ උරුමය තුලින් මේක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්‍ය ජාතිකයෙක් අන්‍ය ආගමිකයෙක් මොකක් හෝ මුලාවක් කියන தත්ත්වයටපත් වෙලා මොකක් හෝ මුලාවකටපත් වෙලා මේක සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියන ප්‍රකාශයක් නිකුත් කිරීම ගැටලුවක් නැහැ. මොකද යාලා ඉන්නේ මිත්‍යා දෘෂ්ටියක. හරි. නමුත් අපේම අය අපේම ජාතිකයෝ නේද අපේ අපේ ජාතියේ අය කියලා සලකන මහා මෝඩකමේ ඉහළටම ගිය මිනිස්සු ප්‍රසිද්ධියේ කියනවනම් මේක සිංහල බෞද්ධ රටක් නෙවෙය කියලා බෞද්ධයන් විදිහට අපි යම් කිසි හඬක් නැගිය යුතු තියෙනවා. ඒ හඬක් නැගිය යුතු තියෙන්නේ මේ ඒවා ඔප්පු කරපෙන්නීමේ. අපි හැම වෙලෙම බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන අපිට පුළුවන් වෙන්න ඕන නුවණින් මේක ඔප්පු කර පෙන්වන්න හැම වෙලෙම මේක එහෙම නෙවෙයි කියන්නේ කොහොමද කියලා. එක අතකින් අපිට අපි මෙන්න මේ වගේ තැනක ඉන්නවා. ඒ තමයි අනේවා මහා කුණු ගොඩවල්. ඇත්තටම එහෙම දැනෙනවද නැද්ද? අර මම කියන්නේ මේ හැම වෙලේම ගැරන්ඩියන්ට කැරපොත්තන්ට තියෙන්නේ බයද කැතද? නේද? අපිට තියෙන්නේ ගැරන්ඩියන්ට සහ කැරපොත්තන්ට වගේ අය ගේ ගේයක් ගයක් අතර දැන් ණයෙක් දැක්කම සහ ගැරන්ඩියෙක් දැක්කම මොකක්ද තියෙන්නේ? කැතක්. ඒ ණයෙක් දැක්කම බයක් ඇති වෙනවා ගැරන්ඩියෙක් දැක්කම පිළිකුලක් ඇති වෙනවා. නේද? එතකොට අර දී මකුලෙක් වගේ එක්කෙනෙක් දැක්කොත් බයක් ඇති වෙනවා කැරපොත්තෙක් දැක්කම පිළිකුලක් ඇති වෙනවා. ඒ හින්දා දෙන්නම දැක්කම කට්ටිය පයින්නවා. අහකට. පනින්නේ සමහර අයට නම් බයට සමහර අයට කැතට. නේද? ඒ වගේ මේ සමහර අයගේ ප්‍රකාශ ගත්තාම මේ රටේ ඉන්න බෞද්ධත්ව විදිහට අපිට හරි පිළිකුල්. පිළිකුල් හින්දා අපි මොකද කරන්නේ? ආපෝ ඕවා ගැන කතා කරන්නවත් උන්නේ ඔයක මහා මෝඩ ප්‍රකාශ. කියලා අපි ඒව නොසලකා හරිනවා. හරි. එතකොට ඔය බුදුරජාණන් වහන්සේ ගැනත් ওই වගේ ප්‍රකාශ මේ මෑත කාලීනව සමහර අය ප්‍රකාශයටපත් කරා. දැන් බුදුන්ගේ රස්තිය ආදු වගේ පොත් ඒ වගේ දේවල් වලදී අපි ඒවා අප්පු මේවා මේක මම බැලුවා මේක බලපන් මේක වැඩක්ම නැහැ. ඕකට වැඩක් වෙන්නේ ඕකට කොහෙන්වත් තැනක් එන්නේ නැහැ. ඊළඟට ධර්මයේ පිළිබඳවත් ඒ වගේ ප්‍රශ්න ආවා. තුන්වෙනි ධ්‍යානයේදී බඩේලී යනවා අය. හරිද? ඒ වගේ ඒ වගේ වෙනකොට අප්පු මෙයා මේක ඇත්තට මෙහෙම එකක් කිව්වා. ඒ කියන්නේ මේ සමාජයේ මෙයා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වෙනවා. සමාජයෙන් මෙයා සම්පූර්ණ ප්‍රතික්ෂේප වෙනවා අපිට මුකුත් කරන්න දෙයක් නැහැ මෙයා නිකම්ම ප්‍රතික්ෂේප වෙනවා එතකොට මේ මේ රටෙන්ම අතු ගෑවිලා යනවා මේ රට සිංහල බෞද්ධ රටක් නෙවෙයි මේක බෞද්ධ රටක් නෙවෙයි එතන අපි සිංහල කියන පැත්තකින් තියනද මේ බෞද්ධ කියන කැලලක් තියෙනවනේ එතන බෞද්ධ විදිහට මේක බෞද්ධ රටක් නෙවෙයි කියන එක කියපුවා එයා මෙයා මේකෙන් අතු ගෑවිලාම යනවා කියලා අපි හිතනවා ඒක තමයි අපි වරද්ද ගන්න තැන හරි කැරන්ඩියා වුණත් කැරපොත්තෝ ඉතින් පිළිකුල කැරපොත්තන්ට අපි බය නැහැ ගැරඬින්න බය නැහැ. පිළිකුල විතරයි තියෙන්නේ කියලා ගැරඬි ගිය දාගන්න ශක්තියක් තියෙනවා. නේද? ගැරඬි ආව උනත් කරපොත් ආව උනත් ඌට එතන ඉන්න බැරි වෙන්න එලව ගන්න ඕනේ. නැත්නම් ඉන්න බෑ. මොකද ඒ තරම් පිළිකුල් සත්තු. ඉතින් ඒ එළවීමේ ක්‍රමවේදය තියෙන්නේ අපේ අතේ තිබිය යුත්තේ නුවණින්. නුවණින් ඒක කරන්න නම් මේ මිනිසුන්ට උත්තර දෙන්න ඕනේ. උත්තර නොදෙන්න බෑ. අපි හඬක් නගන්න ඕනේ. එකතු වෙලා බෞද්ධ විදිහට බෞද්ධකම විනාශ කරන්න කටයුතු කරනවාය කියලා එකතු වෙලා තමන් තමන්ගේ හැකි හැම තැනකම හරි හැම කෙනෙකුටම පුළුවන් මේකට දායක වෙන්න. දැන් අපි ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ මේකට දායක වෙනවා. අපිට පුළුවන් ප්‍රත්‍යක්ෂ වැඩසටහන නම් ඒක දායක වෙනවා. තමන්ට තියෙනවා නම් මුහුණු පොතේ ගිනුම හැමෝම මේකට දායක වෙලා මෙන්න මේකයි මෙහෙම කියන්න බෑ. හරි. මෙහෙම කියන්න බෑ. ඊළඟට තමන්ට තමන්ට කොහේ හරි තැනක යම් කිසි සමාජයේ මතයක් ඇති කරගන්න පුළුවන් තැනක් තියෙනවනම් ඒ හැම තැනකදීම ඒවා ඒ විදිහට කටයුතු කරන්න ඕනේ. මේවා දීර්ඝ කාලීනව ඇතිවෙච්ච ගැටලු. මේ දීර්ඝ කාලීනව ඇතිවෙච්ච ගැටලු තමයි බුද්ධ ධර්මයට නියම බුද්ධ ධර්මය සමාජගත නොවීම. මම ඒකයි කියන්නේ ඔය කතිකාවත කියලා මම හැමදාම කියන්නේ. අපේ දරුවන්ට කොච්චර ප්‍රයෝජනයක් ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවද? මම උදාහරණයක් කියනවා ඊයේ පෙරේද මට හම්බුණා එක තැනකදී මම කියන්නේ හැමෝටම මේ මේ උරුමේ ඉස්සරහට අරගෙන යන්න කියලා මේ. එක තැනකදී හම්බ වෙනවා මුස්ලිම් ජාතික දරුවෝ ඉන්න තැනක බණක් කියන්න. හරි මෙතන 75ක් විතර මේ ළමයි. තරුණ ළමයි, විශ්වවිද්‍යාල ළමයි වගේ මේකට බණ ඇහුවා. යම් කාරණාවක් උඩ බණ ඇහුවා. මං කිව්වා කියන දේ පිළිගන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දේ. කියන දේ මං දැන් යමක් කියනවා. එතකොට අනිත් අපේ අයත් හිටියා. මං දැන් යමක් කියනවා. ඒ කියන දේ එකපාරටම පිළිගන්න එපා. මේක පිළිගත යුතුව තියෙන්නේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන ආකාරයට විද්‍යාව විද්‍යාවකදී නේද අපි යමක් යමක් ඉගෙන ගත්තා නම් විද්‍යාගාරකදී පන්තියේදී ඒ පන්තියේදී ඉගෙන ගත්ත දේ ගුරුවරයා කියපු පමණින් පිළිගන්නේ නැතුව මොකද අපි කරන්නේ අරගෙන ගිහිල්ලා විද්‍යාගාරයට ගිහිල්ලා කරලා බලනවා ඒ පරීක්ෂණය ගැන ඉගෙන ගත්තා එතකොට නිරීක්ෂණය කරන්න පුළුවන් ඊට පස්සේ ආ ඇත්ත තමයි කියලා නිගමනයට එන්න පුළුවන් ඒ වගේ අපි යා යුතු විද්‍යාගාරය තමයි අපේ හිත ගැන නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන දෙයක් තියෙනවා. ඔන්න මම දැන් කියනවා. හරි. කිව්වහම ඒක පරීක්ෂා කරලා බලන්න. කොහෙද? කොහෙත් ඒක පරීක්ෂා කරන්න. තමන්ගේ සිතත් එක්ක. මම ළමයින්ට මම මෙන්න මෙහෙම කිව්වා. කය පාවිච්චි කරන එක වරද්ද ගත්තොත් කය පාවිච්චි කරන එක වරද්ද ගත්තොත් රිදෙනවද නැද්ද? ඒකවත්ම තේරෙන්නේ නැහැ කිව්ව ගමන්. මොකද කය පාවිච්චි කරන එක වරද්ද ගන්නවා කියන්නේ ලිස්සල වැටෙනවා. වැරද්දකින් දැන් අපි ලිස්සන්න නැතුව යන්න ඕනේ. නේද? කකුල ගලක හැප්පෙනවා. වැරදිලාද නැද්ද? හරි. අසනීප හැදෙන විදිහට වැඩියෙන් කෑම කාලා. හරිද? නැත්නම් අසනීප හැදෙන තැන් වලට ගිහිල්ලා. හරි මොන හරි අසනීපයක් හදාගෙන. වරද්දගෙනද නැද්ද? එහෙම වරද්ද ගන්නවට අපි බයද නැද්ද? ඒකෙන්ද අපි හැම වෙලෙම බලන්නේ මොකද්ද? ඇඟේ ලේ බාලි දෙකක් විතර හැලුණොත් අපිව මැරෙනවා. ඒක අපි කොහොම හරි මේ ඇඟෙන් ඇඟෙන් තියෙන ලේ වලින් නේද ලේ ටික පරිස්සම් කරමු මැරෙනකම්ම නේද ඇඟේ තියෙන ලේ ටික පරිස්සම් කරගන්න වෙලා තියෙන්නේ. එහෙම පරිස්සම් කරගෙන මේ ශරීරය රිදෙන්නේ නැති වෙන්න කොහොම හරි පාවිච්චි කරගෙන යනවා. එතකොට අපි මේ ශරීරය රිදෙන තත්ත්වයට පත් කරගත්තොත් අපි කියනවා එයා වැඩේ වරද්දගෙන. එයා අහවල් තැන් වල ගිහිල්ලා ලිසල වැටිලා. හ්ම් එයා නැත්තම් කාත් එක්ක හරි ගහ ගන්න ගිහිල්ලා කපාගෙන. එයා වැරදි විදිහට ආයුධයක් අතට අරගෙන ඒ ආයුධයෙන් පිහියක් තියෙන කපාගෙන ඒ ඇඟිල්ල කපාගෙන වරද්දගෙන. එහෙනම් කය පාවිච්චි කරන්න ගියාම අපේ ශරීරය පාවිච්චි කරන්න ගියාම වරද්ද ගත්තොත් රිදෙනවද නැද්ද? නේද? ඒ කියන්නේ රිදෙනවා කියන්නේ වරද්දගෙනද කියන එකද නැද්ද? නේද? රිදෙනවා. හොඳයි. හිත රිදෙනවද නැද්ද? හුඟක් වෙලාවට මේ කාලේ මේ ජීවිතේ මෙහෙම ගෙනියනකොට හිත රිදෙනවද නැද්ද? කය රිදුනේ කය පාවිච්චි කරපු විදිහ වැරදිච්ච හින්දා හිත රිදෙන්නේ හිත පාවිච්චි කරපු විදිහ වැරදි හින්දා මොකද කියන්නේ කියලා මම අර දරුවන්ගෙන් ඔක්කොගෙන් අහුවා. මොකද කියන්නේ මේ කාලේ වර්තමාන ජීවිත වලට හිත රිදෙනවද? හොඳට හිත රිදෙන කට්ටිය තරුණ කට්ටිය කියන්නේ පොඩ්ඩක් නැත්තම් ඉතින් ඒකට ලොකු බලපෑමක් වුණා ඒක. ඊට පස්සේ බාහිර පරිසරය සකස් කරලා නෙවෙයි හිත මේ හිතේ රිදෙන එක අයින් කරන්න ඕනේ. හිත සකස් කරලායි හිතේ රිදෙන එක අයින් කරන්න ඕනේ කියන එක ගැන අපි බොහෝ දේවල් කිව්වා කියලා අරමුණකට යන්න හිතක් සකස් කරන්න ඕනේ කියන එක. හිතුව ගමන් Tamanට මම ඉතින් එතෙන්දී තව එකක් කිව්වා මම මේ අපේ අයට දැනගන්න මේ කියන්නේ Tamanගේ ජීවිතයට වැඩියෙන්ම හානි කරන කෙනා වැඩියෙන්ම අරමුණකට යන්න බැරි වෙන්න හානි කරන්නේ අම්මා තාත්තාද සහෝදර සහෝදරියෝද ඥාතියෝද Tamanගේම හිතද කියලා අහුවා එතකොට මෙයාලගෙන් ආපු උත්තරේ Tamanගේ සිත මට වැඩියෙන් බාධා කරන මගේ හිත නිදි කරනවා නේද වෙනත් වැඩවලට යොදවනවා ඊළඟ තරහ ගස්සනවා මේ වගේ ඒවත් එක වැඩ කරන්න බෑ අරමුණට යන්න බෑ ඊට පස්සේ අපි ආයසරයක් ඇහුවා මේ Tamanට වැඩියෙන්ම අදාළ අරමුණට යන්න උදව් කරන්නේ කවුද ඒත් සිත ඒතර මම ඇහුවා අර උදව් කරන හිත එක දිගට තියාගන්න බැයිද ආපස්සට අදින හිත හැම වෙලෙම නේද මාව ආපස්සට අදිනවා හරියට දෙන්නෙක් වැඩ කරනවා වගේ ඒතර ආපස්සට අදින හිත ඉඩ දෙන්නේ නැතුව තමන්ගේ අරමුණට යන්න හැම වෙලෙම තමන්ට උදව් කරන සිත එක දිගට තියාගත්තා නම් ප්‍රශ්න ගොඩක් ඉවරයිනේ. එතකොට දැන් මෙයාලා පුදුම වෙලා ඉන්නවා. ඇත්ත මේ කියන කතාව. මගේ පැත්තෙන් බලනකොට මට තේරෙනවා මට හතුරුකම් කරන වෙලාවකට මිතුරුකම් කරන වෙලාවකට මිතුරුකම් කරන හිත තියාගෙන හතුරුකම් කරන හිත අයින් කරගන්න ක්‍රමයක් නැද්ද? නේද? කොච්චරනම් පීඩාකාරීද මේ හතුරුකම් කරන වෙලාවට අපිම අපිට අනාගත දුක් ඇති වෙන විදිහට හැසිරීලා අන්තිමට හිතේ දුකෙන් වාසය කරනවා. එහෙනම් කොච්චරනම් වරද්ද ගන්නවද ජීවිතේ? ඉතින් ඔන්න ওই ටික කියලා මේක සකස් කරගන්න හැටි ගැන කැමැත්ත වර්ධනය අරමුණකට කැමැත්ත වර්ධනය කරගන්න හැටි මේ ඔක්කොම කියලා මම අන්තිම ප්‍රශ්නේ අහුව හැමදාම අහන ප්‍රශ්නේ. මොකද කියන්නේ මං කියන ඒවා පිළිගන්නවද? ඔව් මං කියන ඒවා පිළිගන්නවද කියලා අහන්නේ. ඔය කියන විදිහට වැඩ කරොත් ඔය කියන தත්ත්වයට හිත සකස් කරගන්න පුළුවන් කියන එක ඇත්තද නැද්ද? දැන් මම බලා හිටියා අන්‍ය ආගමික දරුවොත් අලු හොලනවා. ඔව් ඇත්ත. මං ඇහුවා ඊළඟට අහන ප්‍රශ්නේ හැමදාම අහන ප්‍රශ්නේ. මං කියන හින්දාද කියන්නේ? ඔය ඔව් කියන්නේ මං කියන හින්දාද? මේ ළමයි කියන්නේ නැහැ කියලා. නෑ. ඊළඟේ මොකද වෙලා තියෙන්නේ? තමන්ගේ තුලින් තේරිලා. කොච්චරනම් දෙයක් තියනවද අපේ අපිට උරුම වෙලා අරමුණකට යන්න ජාතියක් වශයෙන් අරමුණකට යන්න ජාතික වශයෙන් ලාංකික විදිහට අරමුණකට යන්න ජාතියක් වශයෙන් අරමුණු වලට යන්න ඒ ඒ ජාතීන් වල තමන්ගේ අරමුණු වලට ගිහිලා දිනු වෙන්න පුද්ගලය වශයෙන් පවුලක් වශයෙන් ගමක් වශයෙන් කණ්ඩායම් වශයෙන් ඕනම ඉහළ ඉලක්කයකට යන්න මනසක් සකස් කරගන්න ආකාරය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා මම අහනවා මේ සංකල්පය සමාජයේ තියෙනවද මේ සංකල්පය සමාජයේ තියෙනවද? නැහැ. කාගේද අඩුපාඩු? සිවණක් පිස්සේම අඩුපාඩු. ඇයි මේක සමාජගත කරගන්නේ නැත්තේ? කියන්නේ අපේ රට රටේ ඉන්න ඒ සමාජගත කිරීම නොවුන හින්දා ඉදිරියේදී ඔයිට වඩා ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙන්න වේවි. හරි. පාසල් වල තියෙන බෞද්ධ විෂය නිර්දේශයේ තියෙන්නේ කටපාඩම් කරලා විභාගයක් ලියන්න විතරයි. රජේනෝන පාසල් වල බෞද්ධ ධර්ම ඉගැන්වීම නැත. හරිද? එතකොට ඒ රජේනෝන ගොඩක් පාසල් වල බෞද්ධ ධර්ම ඉගැන්වීමක් නැහැ. ඒවා අනිවාර්ය කරලා නැහැ. හරිද? බෞද්ධ ධර්මය උගන්වන්න ඕනෙත් නැහැ. බෞද්ධ ධර්මයේ ප්‍රායෝගික භාවිතය උගන්වන්න ඕනේ. හරි? දහම් පාසලේ ඉගැන්වෙන්න ඕනේ. දැන් මට කියන්න දෙමව්පියන්ගේ එකම අරමුණ මොකද්ද? දරුවන්ව ඉහළම තලයකට ගන්න එක. දෙමාපියෝ දහම් පාසලට ළමයින්ව එවන්නේ නැතුව පන්ති යවන්නේ ඇයි? ඒ කාලයේදී දරුවාගේ අනාගතයට යම වැඩිපුර එකතු කරලා දීම සඳහා. දෙමාපියන්ට තේරෙනවා නම් දරුවා දහම් පාසලට ඇවිල්ලා ගියාම සතියම ප්‍රබෝධයෙන් වැඩ කරනවා පාඩම් කරනවා හොඳට එයාට යම්කිසි ක්‍රමයක් සකස් කරලා දීලා තියෙනවා දහම් පාසලෙන් එදා දවසේ තමයි එයාව චෙක් කරන්නේ හැම සතියෙම එක සැරයක් එයාව පරීක්ෂා කරන්න එයාව හොඳට මේ අභිප්‍රේරණය වෙනවා මොටිවේට් වෙනවා දහම් පාසලට ගිහිල්ලා ආපහුම සතියකට සැරයක්. එයා වැරදි කරන්නේ නැහැ. එයා ප්‍රායෝගිකව එයා කාර්යක්ෂම වෙනවා. එයා නිකන් කම්මැලි වීගෙන ඉන්න කෙනා හරි ගිහිල්ලා එනවා. හරිද? ඒ වගේ එයාට යම් ක්‍රමයක් ලැබිලා තියෙනවා ධර්මානුකූලව පුහුණුවක් ලැබිලා තියෙනවා. අන්න එහෙම එකක් දැනෙනවා නම් දෙමාපියෝ පිරිදා උදේ අනිවාර්යෙන් ළමයා වෙනුවෙන් දහම් පාසලෙන් කරනවද නැද්ද? හරිද? දෙමාපියෝ හොඳටම දන්නවා ළමයිත් දන්නවා අටේ පන්තියෙන් නවයේ පන්තියෙන් දහම් පාසල් අතහැරලා ගිහලා අන්තිමට ධර්මාචාර විභාග කරපුවම හරි සහතිකය තියෙනවා. ඒකේ අවසාන ඉලක්කය නිකම්ම ගන්න පුළුවන් කියලා. එතනයි ඉලක්කය තියෙන්නේ. හරි. එහෙම නැත්නම් දහම් පාසලට ගියාට පස්සේ මොකද වෙන්නේ? පුළුවන් තරම් තරංග මානසිකත්වයක් ඇති කරගන්න. ඉතින් අපේ මේ තියෙන ක්‍රමවේද නිසාවෙන් ධර්මයේ ප්‍රතික්ෂේප වෙමින් තියෙනවා. හරි ඒකින්ද අනාගතයේදී ධර්මය කියන්නේ කිසිම වැඩක් නැති එකක් කියන එක කියන නාගි මිනිස්සු නෙවෙයි දැන් නම් ඔය නාගි මිනිස්සු වගේ යන්නේ කියන්නේ නාකි නෝන්ජල් මිනිස්සු වගේ යන්නේ ඒක කියන්නේ හරි එහෙම නෙවෙයි තරුණ පිරිස් එකතු වෙලා මේක කියන්න පටන් ගනීවි අපි අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කරනද අපේ උරුමය රැක ගන්නවා කියලා කියන්නේ හැම කෙනෙකුටම අත්‍යවශ්‍යව තියෙනවා ධර්මය කියන එක දරුවෙක් ගත්තොත් ඒ දරුවන්ට තියෙනවා Tamanට Tamanව පාලනය කරගන්න බැරි හින්දා ඇති වෙන පීඩාවන් වගේ. හරි? ඒ වගේම වැඩිහිටියෙක් ගත්තොත් වැඩිහිටියන්ට නැත්නම් තරුණ අයට තියෙනවා විශේෂයෙන් තරුණ අයට තියෙනවා Taman Tamanව පාලන Tamanට Tamanව පාලනය කරගන්න බැරි වීම නිසාවෙන් තනියම විඳින ප්‍රශ්න වර්ගයක් තියෙනවා. අන්න එතෙන්ට උත්තරේ. දැන් රැකියාව වලට යන අයට ලොකු බරක් දරාගෙන හැම කටයුත්තක්ම කරන අයට ඇතුළාන්ත පීඩනයක් තියෙනවා. මම අපේ දරුවන්ගෙන් අහනවා හුඟක් වෙලාවට පාසල් යන ළමයින්ගෙන් ඉගෙන ගන්නේ සන්තෝෂෙන්ද? නෑ. ඉගෙන ගන්න සන්තෝෂෙන් නෙවෙයි. එපා වෙලා කරන්නේ. තව අවුරුදු කීයක් ඉගෙන ගන්න තියෙනවද? හයක් තියෙනවා, හතරක් තියෙනවා, අටක් තියෙනවා කියනත. ඉතින් අවුරුදු 8ම අසන්තෝෂයෙන් ඉන්නද කල්පනාව. ඔව් ඉතින් මොනව කරන්නද? එන ඉගෙන ගන්න එකයින් කළා දාන්න. ඉතින් අසන්තෝෂයෙන් ඉන්න ඕනේ නැහැ ඉගෙන ගන්න එක නවත්තා දාලා සන්තෝෂයෙන් ඉන්න. බෑ. එහෙම බෑ. ළමයිම කියන එහෙම බෑ. ඉගෙන ගන්න ඕනේ. එහෙනම් වෙන මොකක් හරි කරන්න වෙනවා. අසන්තෝෂයෙන් ඉන්නවට වැඩිය වෙන මොකක් හරි කරන්න දෙයක් නැද්ද? ඉතින් හිතා ගන්න බෑ මොකද්ද කරන්න කියලා. හා. සන්තෝෂයෙන් ඉගෙන ගන්න පුළුවන් ක්‍රමයක් තිබ්බනම්. අසන්තෝෂයෙන් ඉගෙන ගන්න එකද වඩා හොඳ සන්තෝෂයෙන් ඉගෙන ගන්න එකද වඩා හොඳ. අවුරුදු ගාණක් අසන්තෝෂයෙන් ඉගෙන ගන්නට වැඩිය සන්තෝෂයෙන් ඉගෙන ගන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් ඔප්පු කරලා පෙන්වනවා අපි සන්තෝෂය ඉගෙන ගන්න. මේක මේක පරිවර්තනය කරන්නේ කොහොමද? මෙතන පරිවර්තනය කළ යුතු තියෙන්නේ මොකද්ද? සිත. සිතයි පරිවර්තනය කළ යුතු තියෙන්නේ. අර ඉගෙන ගන්න එක කොහොමද නිත්‍යව තියන්න වෙනවනේ ඒක කරන්න වෙනවනේ. එහෙනම් අසන්තෝෂය ඉගෙන ගන්නට වැඩිය හොඳයි සන්තෝෂය ඉගෙන ගන්න එක. එහෙනම් සිත සිත වෙනස් කරමු. කොහොමද සිත වෙනස් කරන්නේ? අධ්‍යාපනයේ කැමැත්ත ඇති කරගත්තොත් කොහොමද කැමැත්ත ඇති කරගන්නේ? ඒ සඳහා අවශ්‍ය කරන මෙනෙහි කිරීම. ඒකෙන් ලැබෙන ලාභ ඒක කරගන්න බැරිම තත්න පාඩු වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් මෙනෙහි කරලා අධික කැමැත්තක් ඇති කරගන්න පුළුවන්. ඒක ධර්මයේ තුල තියෙන ක්‍රම. එහෙම කරාට පස්සේ එයා ඉගෙන ගන්න සන්තෝෂයෙන්. පුදුම සන්තෝෂයෙන් ඊට පස්සේ ඉගෙන ගන්න. ඉතින් ළමයි බොහොම සතුටුපත්. මේක තමයි ධර්මයේ තුලින් අපිට ලැබෙන දේ අපි හැම වෙලෙම හිත වෙනස් කරලා හිත වෙනස් කරලා වැඩ පිළිවෙල සකස් කරගන්න පුළුවන්. අපේ රටේ තියෙන පසුගාමී මානසිකත්වයක් අපිට දියුණු වෙන්න බෑ කියලා. අපේ තියෙන ගතිගුණත් එක්ක ගත්තොත් අපිට ඕන තරම් දිනු වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින්ද අපි මෙන්න මේ දේවල් පිළිබඳව ලොකු අවධානයක් යොමු කරන්න ඕනේ. යොමු කරලා ඒ ධර්මයට අවශ්‍ය කරන තැන ලබා දෙන්න ඕනේ. අපි ඒකින්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන මේ වටිනා දේවල් ටික තියෙන තැන් ගැන බෞද්ධ විදිහට දැනගන්න ඕනේ. දැනගෙන ප්‍රකාශයටපත් කරන්න ඕන. ඔප්පු කර පෙන්වන්න ඕනේ. කොච්චර වටින දෙයක් අපිට ලැබිලා තියෙනවද කියලා. හරි? ධර්මය කියන එක ගත්තොත් එහෙම ධර්මයට අර්ථ දැක්වීමක් තියෙනවා. හරි? ධර්මයට තියෙන අර්ථ දැක්වීමක් තමයි අපි කැමතිද දුක් ඇති කරගන්න? නැහැ. අපි කැමතිද අපායන්? නැහැ. අපායනයක නවත්තන සංසාරික දුක්ඛ ස්කන්ධය වළක්වන සංසාර ජීවිතයේම දුක් විඳින තියෙන එක නවත් වළක්වන අපාය යන එක නවත්තන අපේම හිත තුල උපදින චේතනාවලට කියනවා ධර්මය කියලා. ඒක ඉපදී යුත්තේ කොහෙද? දැන් පාණාතිපාතා වේරමණී කියනකොට සතුම් මැරීමේ වලකිම කියනකොට අපිට ඇතිවන චිත්‍රය මොකක්ද? ඒකත් එක්ක කියන අවස්ථා සම්බන්ධය. අපිට දැන් මම සතුන් මැරීමෙන් වැළකීමේ කියනකොට නැත්නම් සතුන් මැරීමෙන් වැළකීම කියනකොට අපිට එන අවස්ථා සඳහා අපේ මනස නැවෙනවන චිත්‍රයක් මම කියනවා සතුන් මැරීමෙන් වැළකීම කියලා ඒක කියනකොට චිත්‍රයක් මවා ගන්න කියලා හිතේ. මොකක්ද මෙවැනි චිත්‍රය? සතෙක් ඉන්නවා, පිහියක් අමෝරාගෙන කවුරු හරි ඉන්නවා. ඒක අපිට රතු පාටි මෙහෙම කතකක් දාලා තිනවා. එහෙම චිත්‍රයක් නේද මෙවැනි සාමාන්‍යයෙන් ගත්තොත්? නේද? එහෙම එකක් නේද? ඒ වගේ අවස්ථා සම්බන්ධයක් නේ අපේ හිතට එන්නේ. දන්නවද ඒක නෙවෙයි කියලා? පාණාතිපාතා වේරමණී කියලා කියන්නේ මේක තියෙන්නේ කොහෙද කියලා බලපුවම හම්බ වෙනවා. ඒක තියෙන්නේ සම්මා කම්මන්ත කියන ආර්ය ශ්‍රැංග මාර්ගයේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ එක තැනක තමයි තියෙන්නේ සම්මා කම්මන්ත. සම්මා කම්මන්ත කියන එක ගැන අර්ථ දක්වනවා අභිධර්මයට අනුව ඒක චෛතසික ධර්මයක්. ඒ කියන්නේ ඒකට කියනවා විරති චෛතසිකයක් කියලා. වලක්වා ගැනීමේ චෛතසික ධර්මයක්. අකුසලයේ වලක්වා ගැනීමේ චෛතසික ධර්මයක්. මේක කොහෙද තියෙන්න ඕන? චෛතසිකයක් චෛතසිකය හැදෙන්නේ කොහෙද? සිතක. එහෙනම් අකුසල වළක්වන චෛතසික ධර්මයක් තමයි සම්මා කම්මන්ත කියන එකේ ආශ්‍රය තියෙන පාණාතිපාතා වේරමණී. අන්න. ප්‍රාණඝාතයක් සිද්ධ කරගන්න හිතේ සිද්ධ කරන එක නවත්තන්න අපේ චිතක උපදින චේතනාවකට කියනවා පාණාතිපාතා වේරමණී කියලා. හරි අදින්නාදාන වේර හොරකමක් නවත්තන්න මගේ සිතක උපදින ප්‍රබල හිතුවිල්ල. කාමයේ වර්ධව හැසිරෙන එකෙන් වළක්වා ගන්න බලන්න කාමයේ වර්ධව හැසිරීමක් සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ සිත මුල් වෙලා. ඒක වළක්වන්නේ සිත මුල් වෙලා. එහෙනම් මේ සිතුවිලි දෙකක් අතර තියෙන දැන් ඒ වගේ දෙයක් නම් ඒක ගත්තාම දෙපැත්තට ඇදිල්ලක් තියෙනවා. නේද? මිනිස්සු මේ මේවා බෞද්ධයත් අන් ඇති මේ වගේ වැරදි වෙනවා නම් දෙපැත්තට ඇදිනවා. මේක මම කරලා කොහොමද අපේ මේක මට කරන්න බෑ කියලා සිතුවිලි ඇතිවෙනවා. තව කරන්න කරන්න කියලා සිතුවිලි ඇතිවෙනවා. ඒතර බෑ කියන සිතුවිල්ල ප්‍රබල වුණොත් තමයි මේක වලකින්නේ. හොරකම් කරන්න බෑ කියන සිතුවිල්ල ප්‍රබලුණු තමයි මේක වලකින්නේ. අන්න ඒක වලක්වා ගැනීම සඳහා මේ වේරමණී කියන්නේ ඔන්න ඒ ඒක ගැනයි මම පිරික්සන්නේ. මම දවස ගානේ පිරික්සලා බලනවා මේ වැරදි ටික සිද්ධ වෙන එක නවත්තන්න මගේ සිතේ උපදින සිතුවිල්ල ප්‍රමාණවත්ද ප්‍රමාණවත්ද කියලා. ඒ විදිහට අපි මේක ගැන දන්නේ. නේද? ඉතින් එහෙනම් සමාජයක් નિවැරදි කරන්න තමන්ව નિවැරදි කරන්න කොච්චර ලොකු ධර්මයක් අපිට ලැබිලා තියෙනවද මේ සියලු ධර්මය අපි දන්නවා අනේක ධාතු සංසාරං සන්දාවිතං අනිබ්බිසං කියලා ඔන්න ධර්මය ආරම්භ වෙන තැනක් ආවා. ඒ වගේම හඳ දානි බික්කවේ ආමන්ත්‍යාමිවෝ අය ධම්මා සංඛාරා අන්න ඉවර වෙන තැනක් ආවා. නේද? මේවා බුද්ධ වචන. පළවෙනි බුද්ධ වචනය සහ අවසාන බුද්ධ වචනය. මේ බුද්ධ වචනේ අතරතුර දේශනා කරපු සියලුම බුද්ධ වචන ටික ගත්තොත් ඒවට කියනවා මජ්ක්‍ධිම බුද්ධ වචන කියලා. එතකොට අර අරකට කියනවා පූර්ව කියලා අරකට අන්තිම ගාතාවට කියනවා පස්චිම කියලා. එතකොට මෙන්න මේවා තමයි ධර්මයේ ධර්මයේ ඒ ඒ අතරතුර තියෙන සියල්ල මොනවද? අපේ හිතවල උපදින ධර්මය උපදවා ගන්න ආකාරය අපිට අවශ්‍ය කරන අපිව නිවැරදි වෙන්න උපදවා ගන්න ආකාරය ගැන දේශනා කරපු ධර්මය. හරිද? එතකොට ඒ ඊළඟට ඒ හැම එකකම තියෙනවා ඒ හැම ධර්මයක් තුළම තියෙනවා යම්කිසි රසයක්. ඒ කියන්නේ හැම අපි කියන්නේ මම කියන්නේ බුද්ධ ධර්මයේ විතර නෙවෙයි අපේ හිත තුළ උපදින හැම හැම සිතුවිල්ලකම තියෙන රසයක්. සමහර ඒවා කර්කසයි. සමහර ඒවා හරි අපහසුයි. සමහර ඒවා පීඩාකාරී. එතකොට රස වශයෙන් ගත්තහම මේ සියලුම ධර්මයන් එක තැනකටයි වැටෙන්නේ. ඒක තියෙන්නේ කෙලෙස් වලින් අයින් වීමේ විමුක්ති රසය. හරිද? කෙලෙස් එක්ක ඉන්න හැම වෙලේම අපිට තියෙන කෙලෙස් කියලා කියන්නේ ලෝභ, දේශ, මෝහ වලට අදාළ හැම සිතුවිල්ලක්ම අපිව රත් කරනවා, දවනවා, පුච්චවනවා. හරිද? අපේ අතුලාන්තය රත් කරනවා, දවනවා, පුච්චවනවා. අන්න ඒ ඒ ඒකෙන් අත මිදීම සඳහා තමයි අපිට මේ අවශ්‍ය කරන ධර්මය තියෙන්නේ. ඉතින් ඒක අපි මතක තියාගන්න ඕනේ මේක විමුක්ති රසය සඳහා. විමුක්ති රසය සඳහා. ඒ කියන්නේ විඳීම් වශයෙන් අපිට මේ කෙලෙස් වලින් අයින් වීමේ විඳීම කියන එක තමයි අපි භුක්ති විඳින්න ඕනේ. ඊළඟට තව දෙයක් මේ බලන්න අපිට කොච්චර දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවද කියලා. ධර්මය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හික්මීම සඳහා අවශ්‍ය කරන දේනේ. තව එකක් දේශනා කරලා තියෙනවා. ඒකට කියනවා විනය කියලා. ඒක හික්මෙන මිනිස්සුන්ට විනයක් ඇයි දන්නේ? හිත හික්ම අපි කියන හිත හික්මනවා නම් මොකුත් තෝරන්නේ නැහැ හැබැයි ඊට පස්සේ දේශනාවේ තියෙනවා විනය තමයි ශාසනයේ ආවිෂය කියලා. දන්නවද? රහතන් වහන්සේටවත් බෑ විනය පිටපන්නේ. ඒකට අපි රටක් වශයෙන් මේ දෙක එකතු කරගත්තා. නේද? එතකොට මේ දෙක අනුව අපේ රට යනවා කියලා කියන්නේ මොකද්ද? අපිට යම් කිසි රටට යා යුතු දැක්මක් තියෙනවා සහ ඒක පාවිච්චි කරන්න විනයක් තියෙනවා. මේ විනයෙන් එහාට පයින් බෑ කාටවත්. හරි. තියෙනවද නැහැ අපේ රටේ. ඒනේ නීතිය කියලා තියෙන්නේ. නේ. නීතිය කියලා තියෙන්නේ. අන්න නීතිය ඇත ඒ නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන අවශ්‍යතාවය ධර්මයේ නැහැ එතකොට. ලාංකීය හැඟීම තිබුණා නම් නේද? එහෙනම් මොකද වෙන්නේ? විනයට ගරු කරනවා. ධර්ම ධර්ම මිනිස්සු විනයට ගරු කරනවා. මේ දෙක එකටයි යන්නේ. හරි. ඉතින් ඒක තමයි කියන්නේ දෙකම ඕන කියලා. ඒකෙන්ද මේ වගේ දේවල් වලින් පෝෂණය වෙලා ආපු රටක් අතීතයේ අපිට තිබුණා. ධර්මයෙන් විනයෙන් පෝෂණය වෙලා අපි ඔක්කොම එකට හිටියේ මේ ධර්මය තුලින් අපි ඇති කරගත්ත පන්නරේ හින්දා අන්න ඒවා අතික්‍රමණය කරන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් ඒකින්ද අපි කොච්චරනම් බෞද්ධ ධර්මය තුළින් පෝෂණය වෙලා තියෙනවද කියන එක නැවත නැවත මතක් කරගන්න ඕන නැවත නැවත ඒ සඳහා ප්‍රකාශයට ප්‍රකාශ ඉදිරිපත් කරන්න ඕන ඊළඟට අපි දන්නවා පිටක වශයෙන් මේක තෙවදාරුම් වෙනවා ඒ මොනවද සූත්‍ර පිටකය විනය පිටකය සහ ආභිධර්ම පිටකය එතකොට ඒක තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ මේ මෑත කාලේ ඉඳන් සමහර අය මොකද කරන්නේ අභිධර්ම පිටකේ නැතෝ කියලා කෑ ගහන්න පටන් ගත්තා මොනවාක්වත් පහළයක් නැතිව කෑ ගහන්න පටන් අන්න ඒ තැන්වලදී අපි බලන්න ඕනේ මේවට හානි නොවෙන්න. දැන් මේ ළඟදී හොඳ වැඩක් වුණා. ඒ තමයි ත්‍රිපිටකය ජාතික උරුමයක් වුණා. හරිද? දැන් ත්‍රිපිටකය ජාතික උරුමයක් වුණා කියලා ලිව්වා. කොහේ හරි ලිව්වා හරි මොකක් හරි වුණා කියන්නේ දැන් වෙච්ච දේ කවුරුත් දන්නේ නැහැ. හැබැයි ඒ වෙලාවේ ඒක වුණා දැන් සද්දයක් නැහැ කාගේවත්. නේද? ඉතින් අපිට වටින දේ දැන් ජාතික උරුමයක් වෙලා තියෙන්නේ. ඒකට අපි ගෑ ගහන්න ඕන දැන්. ජාතික උරුමයක් වුණා නම් ඒකට <clears throat> පිටින් තියෙන සියලු දේ පිළිබඳව නිත්‍යානුකූල පියවර ගන්න ඕනද නැද්ද? ජාතික උරුම වලට පිටින් කතා කරන්න බෑ කාටවත්. එන විකෘති කරන ධර්මය වලට නිත්‍යානුකූල පියවර ගන්න ඕනේ. කොහේ හරි එහෙම වැඩ පිළිවෙලක් තියෙනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. නේද? නැත්නම් අපි හරි එකතු වෙලා නඩු දාන්න ඕනේ. මෙන්න මේවා විකෘති කරනවා කියලා. හරි? ඉතින් ඒ ඒව තමයි ඇයි මේ මේවා මේ විදිහට පාවිච්චි වෙන්නේ කියලා අපි හොඳට බලන්න අපේ තියෙන උරුමය ආරක්ෂා වෙනවද ඇත්තටම කියලා. ඊළඟට අපි දන්නවා දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, අංගුත්තරනිකාය, සංයුක්තනිකාය, කුද්දකනිකාය කියලා මේ නිකාය වශයෙන් මේක ඒ වර්ගීකරණ වශයෙන් පස්වෙනි දරුම් වෙනවා. හරි ඊළඟට අපි දන්නවා අංග වශයෙන් මේක ගත්තොත් එහෙම සූත්‍ර ගේය වේයාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අද්භූත ධර්ම වේදල්ල කියලා අංග වශයෙන් නව වැදෑරුම් වෙනවා හරිද ඊළඟට අපි දන්න ප්‍රසිද්ධ කතාවක් තියෙනවානේ ධර්මස්කන්ධ වශයෙන් මේක 84000ක් ධර්මස්කන්ධය කියලා කියනවා මම අහන්නේ මේක බෞද්ධ රටක් නෙවෙයි නම් මේවා මෙහි ස්ථාපිත උනේ කොහොමද? අලු විහාරේ නේද? අලු විහාරේ මේවා මේ ග්‍රන්ථාරුඩු වුණාද නැද්ද? එහෙම ඉතිහාසයක් අපිට තියෙනවද නැද්ද? නේද? එතකොට මේ ධර්මය සුරක්ෂිත කිරීම සඳහා මේ මේ ලංකාවේ භික්ෂුන් වහන්සේ නැත්නම් ලංකාවේ ඉතිහාසය තුළ කොච්චරනම් දේවල් සිද්ධ වෙලා තියෙනවද මේ ධර්මයේ ස්ථාපිත කිරීම සඳහා. ඒතකොට තව අපි ගත්තොත් එහෙම මේකේ තියෙන තව හැර ගත්තොත් මේ මේ ත්‍රිපිටකය විතරක් අරගෙන වර්ගීකරණය කරගත්තොත් ඒකේ තියෙනවා විනය පිටකය සූත්‍ර පිටකය අභිධර්ම පිටකය කියලා කියනවා විනය පිටකය කිව්වහම පාරාජිකා පාළිය පාචිත්ත පාළිය චුල්ල වර්ග පාළිය මහා වර්ග පාළිය පරිවාර පාළිය කියලා ඒ විදිහට මේක වෙනවා. ඒතකොට මේවා කොහෙන්ද ආවේ අපිට? මුළු ලෝකෙටම දෙන්න මේවා ආරක්ෂා වුණේ අන්තිමට කොහෙද? ලංකාවේ. මේවා ග්‍රන්ථාරවලුනේ ලංකාවේ. ඒ ටිකම මදිද අපිට කෑ ගහලා කියන්න වෙනත් වෙනත් සංස්කෘතීන් වෙනත් ආගම් ඇවිල්ලා තියෙනවා ලංකාවට. ඒවා මෙහි ග්‍රන්ථාරවල එහෙම වුණාද? ඒවට එච්චර එහෙම ඉතිහාසයක් මේ ලංකාව තුල නැත. ඒකට මේකට ආවේනිකත්වයක් තියෙනවා. මේ ලෝකේ රටවල් වල ඉන්න මිනිස්සු තමන්ගේ රටේ තියෙන ආවේනිකත්වය රකින්නේ නැද්ද? දැන් මානව හිමිකම් ගැන බොහෝ වශයෙන් කතා කරන දැන් ලෝකේ ලෙඩක් හැදිලා තියෙනවා. අපිට මානව හිමිකම් කියලා දෙන්න ඕනේ නැහැ. නේද? හරි ලස්සන කතාවක් තියෙනවා මේකට. අපේ රටේ ඉන්න ඕනම ජාතිකයෙකුට විනිශ්චයකාරයෙක් වෙන්න බැයිද? සම්බාධක තියෙනවද? වෛද්‍යවරයෙක් වෙන්න බැයිද? ගුරුවරයෙක් වෙන්න බැයිද? නීතිඥයෙක් වෙන්න බැයිද? බස් එකේ යන්න බැයිද? කෝච්චියක යන්න බැයිද? තමන්ගේ ආගම අදහන්න බැයිද? නේද? ඒකෝර මේ ඔක්කොම කරන්න පුළුවන් නම් අපේ අපි අපි මානව හිතවාදීන් නෙවෙයිද? නේද? බෞද්ධ අපිට මානව හිමිකම් පිටින් ගේන්න ඕනද? ඔය කියන කාරණාව කියද්දිම පුදුම නිග්‍රහයක් බෞද්ධයර කරන්නේ. නේද? අපි මානව හිමිකම් වෙනුවෙන් පෙනී හිටිනවා. කාගේ මානව හිමිකම්ද? ලෝකයේ කපටි මිනිස්සු තමන්ගේ අධිරාජ්‍යවාදය අධිරාජ්‍යවාදී සංකල්ප වර්ධනය කිරීම සඳහා ලෝකයේ මුලාවට දාපු නේද ඊනියා කියලා කියන්නේ වචනේ බොරු කියන එකට නේද එන්නේ ඒ වගේ මානව හිණිකම ගැන කතා කරනවා බෞද්ධ ධර්මය තුල තියෙන්නේ සංකල්ප වශයෙන් මානව හිණිකම. ඒ වගේ සම්පත් උරාගෑම කෑමක්වත් එහෙම නැහැ අපි දන්සල් දෙන මිනිස්සු. නේද පේනව නේද දන්සල් ටික දෙන දවස්වලට තියෙන කරදරේ පාර යන්න නේද? කොයි රටේද එන්න, කන්න, බොන්න අනේ යන්න එපා කියලා නේද? නවත්තලා දවස් දෙකකට තුනකට හරි සැරයක් මේක තියෙනවා. නේද? මල් තියාගෙන දෙපැත්තේ තියාගෙන ඉන්න අය ඉන්නවා මල් දන්සල් දෙනවා ළමයි. නේද? ලොකු අය. කෝච්චි වෙලා නැහැට මල් දෙනවා ගිහින් අනේ ඔයාලා ගිහිල්ලා පූජා කරගන්න අපිට අටමස්ථානට යන්න විදිහ නෑ ආද කියලා නේද? රැවේ තියෙන මල් ටික කඩලා ගෙනල්ලා නේද? විකුණන එක කරන එක වෙනම කතන්දරයක්. ඒ ඒ වයින් ජීවත් වෙන අය එහෙම නැතිව දන්සල් දෙන අය නැද්ද? ඉන්නවා. ඒ විතරක් නෙවෙයි මම අහලා තියෙනවා බටහිර රටවල් වල කරදරයක් වුණාම සද්දයක් ඇහුණාම බෝම්බයක් පිපිරුවාම මිනිස්සු දුවන්නේ සද්දෙන් එළියට. අපේ රටේ මිනිස්සු දුවන්නේ සද්ද ආව පැත්තට. හරි. ඒක අතර පොඩි පොඩි අපගමන ටිකක් තියෙනවා සමහර අය යමක් හොයා හොයාගන්න එහෙම කරන අය ඉන්නවා. ඒ එකනේ තෙන්නේ. අපි ඒක නෙවෙයි ඉස්මතු කරගන්න ඕනේ. කොච්චරනම් අනිත් මිනිස්සුන්ට සලකනවද කියලා අපේ රටේ මිනිස්සු ගැන අපිට අපිට අමුතුවෙන් කරන් අපි බෙදා හදාගෙන කාලා බීලා නාලා හිටපු අය. සහයෝගයෙන් හිටපු අය. අපිට මානව හිමිකම් උගන්වන්න දෙන්න ඕනේ නෑ කියන එක බෞද්ධ විදිහට හඬගා ගන්න අපිට මෙච්චර ධර්මස්කන්ධයක් තියෙනවා. හරිද? අපිට මෙච්චර විශාල ධර්මස්කන්ධයක් තියෙන මේක මේක දීර්ඝ වශයෙන් තියෙන සූත්‍ර ගත්තොත් එහෙම දීඝනිකාය සූත්‍ර 54ක් තියෙනවා. මජ්ක්‍ධිම නිකාය සූත්‍ර 152ක් තියෙනවා. සංයුක්ත නිකායේ 6672ක් තියෙනවා. අංගුත්තර නිකාය සූත්‍ර 9557ක් තියෙනවා. එතකොට මේවා මොනවද? මේවා අපි පාවිච්චි කරන්නේ නැද්ද? ඕක ඇතුලේ තමයි අපි හැමදාම පාවිච්චි කරන කර්ණීමේ සූත්‍රය තියෙන්නේ. ඔය ගොඩ ඇතුලේ තමයි තියෙන්නේ සතන සූත්‍රය තියෙන්නේ. මහා මංගල සූත්‍රය තියෙන්නේ. ඔය එක සූත්‍රයක් අරගත්තොත් අපිට ඕන තරම් බලන්න අපි කෑග ගහ අඬ අඬ වැළපි වැළපි ඉන්නවා මරණයක් අභියස නේද වික්ෂුන් වහන්සේලා වැඩම කරනවා ඒත් අපේ ඇඬිල්ල නවතින්නේ නේද ඊට පස්සේ දැන් ප්‍රිය කෙනෙක්ගේ වියෝවක් වුණාට පස්සේ මොකද කරන්නේ මෙතෙන්ට වෙලා අපි ඉන්නවා මේ දැන් වික්ෂුන් වහන්සේලා වැඩම කරලා දැන් කෑග ගහ වැළපි වැළපි දෙපැත්තෙන් තුන් පැත්තෙන් අල්ලගෙන ලින්දුනවා කට්ටිය මේ අඬ අඬ ඉන්න දිහා මම බලලා තියෙනවා හරිද මේ අයට කියනවා එක නායක හඳුනනමක් දැන් নমස්කාරය කියන්න තුන් වතාවක් කියලා පන්සිල් සමාදන් වෙන්න. දන්නවද ඔය ආගමික කටයුතු ටික ඉවර වෙනකොට අර කඳුළු බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා මේවා ටික යනකොට ඒකට ටික හිතවල අපිට කියන කඳුළු වේලෙනවා. ඊට පස්සේ ධර්ම අනිත්‍ය අනිත්‍ය ප්‍රතිසංගිත ධර්ම දේශනාව ඔය ටික කෙරලා ඉවරනකොට බොහෝ සාන්ත භාවයටපත් වෙනවා. හැබැයි ඊට පස්සේ පොඩි වැරද්දක් වෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් නැගිටලා හොන්දට දුක හිතෙන්න ලොකු කවියක් කියනවා. ඊට පස්සේ ආය අඬන්න පටන් ගන්නවා. සමහර අය හිතාගෙන ඉන්නේ කතා බහ කරනකොට වැඩියෙන් ඇඬෙවනම් මගේ කතාව හොඳයි කියලා. හරි. ඉතින් අපි ගත්ත උත්සාහයක් තියෙනවා ඔක්කොම ඉවරයි. නමුත් කලින් ඊට ඊට එහා ගිය දෙයක් තියෙනවා. ඒ අවදානමකට ලක් කරලා තියෙන්නේ. එතනින් සමහර අයගේ සිත් සමහර අය ඉන්න සිත් විකෘති වෙනවා. ලොකු පීඩනයක් ආවට පස්සේ සිත් විනාශ වෙලා යනවා. ඉතින් අන්න ඒ විනාශ වෙන සිත් විනාශ වෙන්න කලින් අපි ඒ වගේ අවධානමක ඉන්නේ. අපි අධිකතර බැඳීම් තියන අය ඉන්නවා. ඒ බැඳීම් තියෙන කෙනෙක් තව මොහොතකින් අපිට නැති වෙන්න පුළුවන්. ඒ අවධානම තියනවද නැද්ද? හරිද? අපේ හිතාගන්නවත් බැරි දෙයක් ඒක. හුඟක් අයට හිතන්නේවත් නැහැ. හිතන්න තියා නේද? ළමයෙක් මලමිනියක් මිදින ආකාරයෙන් මිදියගෙන හිටියොත් ගෙදර. මලමිනියක් තියෙනක අත් දෙක බැඳගෙන නේද? අපේ දරුවන්ට ඕන නම් පුළුවන් ඕන කරලා පෙන්නන්න අම්මලාට. නේද? නෑ උදේ උදේ එනකොට අම්මා එනකොට ඒ විදිහට බුදියාගෙන ඉඳලා පෙන්වන්න ඕනේ. හරිද? එතකොට මං කියන්නේ ඒව පෙන්වන්න කියලා මං කියන්නේ. ඇයි? මේක තමයි යථාර්ථය. නමුත් මේකට කැමති නෑ. නමුත් විය හැකියාවක් තියනවද නැද්ද? අන්න ඒ අවදානමට සූදානම් වෙන්න ඕනේ. ඒකට හිත එදාට කෑ ගහනකොට නටනකොට බුද්ධං සරණං ගච්ඡාමි කියද්දී කඳුළු වේලෙන එක ගැනට වඩා හඳුලක් නැගෙන්නේ නැති විදිහට ජීවිතේ ඕනම අවස්ථාවක පීඩණයකට විකෘතියකටපත් වෙන්නේ නැති වෙන විදිහට සිත් සකස් කරගැනීමේ හැකියාවක් ක්‍රමවේදයක් තියෙනවා. ඒත් ඒ හැම එකකින්ම අපි පෝෂණය වෙන්න අපිට අපි හැම පෝෂණය වෙලක් තියෙනවා. ඒ වගේ ශක්තිමත් අය ඉන්නවා. ඒක අම්මා කෙනෙක් මට කිව්වා. මගේ ඉතාලම ආදරණීය අම්මා ඉතාමත්ම නොහිතපු වෙලාවක මට තේරුණා අම්මා දැන් නැති වෙනවා කියලා. මම ඉතාලම සිහියෙන් කිසිම විදිහකින් මම අම්මට දුක හිතෙන විදිහට හැසිරුන්නේ අම්මට බැඳීමක් ඇති වෙන විදිහට හැසිරුන්නේ මම ඉක්මනට පිරිත් පොත් ටික අරගෙන ගියා ගිහිලා ඒ අම්මා කරපු හොඳ ටික අම්මට කියලා දුන්නා මේ පිරිත් කියෙව්වා මේ ඔක්කොම අතරේ වැඳගෙන ඉන්නේ පිරිත් කියනකොට වැඳගෙන ඉන්නකොට තමයි අම්මා නැති උනේ හරිද මේ දුවට ඒක කියන්න හයිය තිබුණා ඒක කරන්න හයිය තිබුණා එයා දැනගෙන හිටියා ප්‍රතිසන්දි චුතිචිත චුතිසිත මේ වෙලාවේ අම්මාට මම ලං වෙලා අනේ අම්මා මොකද මේ වීගෙන එන්නේ මේ මේ හදිසි වෙච්ච එකක් මේ මේ මේ මේ ඒ ඒ කතා කරපු දුව පිළිබඳ මම ගොඩක් ආඩම්බරයෙන් පින් දුන්නා ඔබතුමිය කරන්න ඕන දේ තමන්ගේ මව් වෙනුවෙන් කරන්න ඕන දේ හරියටම කරා කියලා හරිද ඒ වෙලාවේ කිට්ටු වෙලා අම්මට මොකද වීගෙන එන්නේ කතා කරගන්න බැරි වීගෙන ඇවිල්ලා ඇස් දෙක පේන්නේ නැද්ද අනේ කියලා කෑ ගහලා අඬලා මොකද මේ කියලා ඔළුව හොල්ලලා මූණ ඉඹලා රටේන තේව කරන්න මොකද වෙන්නේ? අරයාට ලොකු අනතුරක් වෙනවා. ඒකෙන්ද මේ මේ විදිහට අවබෝධයෙන් කටයුතු කරන්න අවශ්‍ය කරන සියලු දේ අපිට ලැබිලා තියෙනවා. ඒ හයිය ලැබිලා තියෙනවා. අපේ තරම් සිත් ශක්තිය අපි මේ සතිය පුරාවට කතා කරේ වීරිය ගැන. ඒ වීරිය ගැන කතා කරනකොට මේ අතන්ට තේරෙන්න ඇති මේ දින කීපේ මේ සිතේ උපදින චෛතසිකය ධර්මයක් පිළිබඳව කොච්චරනම් හරි ඒක එක තැනක තියෙන්නේ කොහොමද වීරය කියලා කියන්නේ සැඩ පහරක් කපාගෙන ඉදිරියට පීනගෙන යන කෙනෙක් වගේ වෙන්න ඕනේ. බලන්න ඒ ඒ උදාහරණයෙම ඇති සැඩ පහරක් කපාගෙන ඉදිරියට යන කෙනා ඉස්සරහට පීනන කෙනා එක මොහොතකට තමන්ගේ උත්සාහය අතාරියොත් මොකද වෙන්නේ? ආපදුර ආපස්සට යනවා. නේද? ඒ කියන්නේ නිශ්චලව ඉඳලා වීර්ය තියෙන්න ඕන එතන. ඒතර අපි දැනගන්න ඕන අපේ හිතත් එක්ක වැඩ කරනකොට අපිට අපි යම් යම් මෙහෙම දුරක් ගිහිල්ලා විවේකයක් ගන්න වෙන්නේ වීර්යකින්. වීර්යකින්. නැත්තම් මොකද වෙන්නේ? සම්පූර්ණ වීර්ය අතහැරියොත් ආපහු කරපු ටික කරන්න වෙනවා. හරි? අන්න එහෙම අපේ හිත දිහා අපේ සිත් එක අරමුණකට ගන්න. හරි එක අරමුණකට ගන්න ඕනෑ තරම් පුළුවන්කම තියෙනවා. ඕන තරම් පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින්ද අපි දැනගත යුතුව තියෙනවා බෞද්ධ ධර්මයේ තියෙන වටිනාකම හොඳින්ම. දැනගෙන ලොකු වැඩපිළිවෙලක් ආරම්භ කරන්න ඕනේ බෞද්ධත්ව විදිහට ලොකු වැඩපිළිවෙලක් ආරම්භ මේ මේ ධර්මස්කන්ධය අපිට දැන් ඔය විශේෂයෙන් ධම්මපදේ වගේ දේවල්. දැන් කොච්චර කලින්ද අපි පාවිච්චි කරන්නේ? එතකොට ඒ ඒ කුද්දක නිකායේ තියෙන කුද්දක පාඨ ධම්මපදයේ උදාන ඉතිවුත්තක සුත්ත විමාන වස්තු, പ്രേත වස්තු මේ වගේ දේවල් හරහා තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ ඔය තියෙන සමාජ සම්මත වෙලා තියෙන සංස්කෘතිය සකස් වෙන්නේ නේද? බය උපදවිලා තියෙන්නේ. මේ වගේ දේවල් වෙයි. අපි මෙහෙම බය වෙන්න ඕනේ. මේ විදිහට ජීවත් වෙලා බෑ. නේද? പ്രേත වස්තු විමාන වස්තු කියනකොට තේරෙනවා කොච්චරනම් සංසාර ජීවිතයේ දුක් විඳින තියෙන තැන් තියෙනවද කියලා. මිහිඳු මහ රහතන් වහන්සේ ඉස්සෙල්ලාම මෙහෙට වැඩම කරලා දේශනා කරේ പ്രേත වස්තු විමාන වස්තු මිනිසුන්ට මිනිසුන්ගේ සමාජගත කරේ. ඊළඟට ඒ විතරක් නෙවෙයි තේරගාතා, තේරිගාතා, ඊළඟට ජාතක, ජාතක පාළිය කියලා කියන්නේ නේද අපේ අපි බෝධිසත්වයන් වහන්සේ කියන සංකල්පය තුල කොච්චරනම් මේ කොච්චරනම් දේවල් ගොඩනගාගෙන තියෙනවද පුංචි කාලේ අපිට ජාතක කතා කියලා දෙනකොට බෝධිසත්වයන් වහන්සේගේ ප්‍රඥාව ගැන කියනකොට බෝධිසත්වයන් වහන්සේගේ ශක්තියින් ගැන කියනකොට නේද අපේ සීලාචිලා ඒවා කියලා දෙනකොට අර කට්ටි අමාරු වැටිච්ච තැන් වලින් බේර ගන්නකොට නේද නේද? අර ඊතන ගහ හොඳට වැවිලා තියෙනවා දැකලා නේද? මේ එතන ඉඳ කපන්න කියනවා මේ කාන්තාරේ හාරන්න කියනවා හාරපුවා ලොකු ගලක් මත වෙන්නේ. නේද? අනිත් අය ඔක්කොම ඉතින් හූ කියලා කෑ ගහලා නේද ඔන්න කරා මදා වැඩේ මේ කාන්තාරේ කොහෙද වතුර තියෙන්නේ කියලා දැන් වගේම තමයි. නේද? ඔය පොඩි දෙයක් ඇති ලොකු උදාහරණ වලට ගන්න. නමුත් ප්‍රඥාවන්තයා දන්නවා මේක මෙහෙම වෙන්නම බෑ මෙතන මේ වැඩේ බය නැතුව ගලබින්දින්න කියනවා. හරි එතකොට මේ මේහෙම ප්‍රඥාවෙන් වැඩ කරලා ජයග්‍රහණය ලබා ගත්තා කියලා කියනකොට අපිට දැනෙන්නේ මොකද්ද? පුංචි කෙනාගේ හිතට දැනෙන්නේ මොකද්ද? මමත් මේ වගේ කෙනෙක් වෙන්න ඕන. මමත් හොඳ නායකයෙක් වෙන්න ඕන. දැන් ජාතක කතා පොතේම තියෙන නායකත්ව ලක්ෂණ. ජාතක කතා පැයි බෝධිසත්වයන් වහන්සේ හැමදාම හැමතැනකම කවුද? ප්‍රබල නායකයෙක්. ඒකට වෙන රටකින් කොහෙන්වත් අරන් එන්න ඕනේ නෑ. ඒතර නායකයෝ කතා කරන්න ඕන දේවල් දන්නවා අපි කෑ ගහලා කියන්න ඕනේ. නේද? ඔබතුමා බෞද්ධයෙක් නෙවෙයි නේද? මේක බෞද්ධ රටක් නෙවෙයි කියලා කවුරු හරි කියනනම් එයා බෞද්ධේ නෝනවා වගේ එයා මේ රටට ගැලපෙන්නේ නැහැ. මේ රටෙන් පිටුහල් කරන්න ඕනේ. හරි විදිහට නම් බුද්ධ ධර්මයට මූලිකත්වයක් දෙන්න ඕනේ කියලා තියෙන රටෙන් මේ විදිහ සමාජගත ප්‍රකාශ කරන අය නේද අල්ලලා කුදලලා නේද හිරේ විලංගුවේවත් තියන්න හොඳ නැහැ මොකද තිබ්බොත් එතන ඉඳලා හරි ඔය ඒ ඉස්සර කාලේ පිටුහල් කරේ එහෙමනේ එහෙම නීතියක් තිබ්බනේ මොකද හිරේකවත් යන්න බෑ. හිරෙත් ඉන්න මිනිසුත් එක්කනේ. ඒ මිනිසු ටිකත් ඉවරයි. හරිද? <laughs> ඒකින්ද මේ ඇත්තම කියනවා නම් පිටුවහල් කරන්න ඕන අය. රටෙන් පිටුවහල් කරන්න ඕන අය. ඉතින් ඒකින්ද අපි අපි අපේ ඉහමුල නේද නැත්තම් අපේ උඩ පාදාන්තේ ඉඳලා කේස මත්තකේ දක්වා මේ ශරීරවල දුවන ලේවල මස්වල ඇටවල නේද හැමතැනකම තියෙන්නේ මොකද්ද බෞද්ධකම හරි බෞද්ධකමත් එක්ක ආපු මේකුත් જાතින් දැන් ක්‍රිස්තියානි මේ පිරිස ගත්තොත් ඒ කට්ටිය ප්‍රකාශ කරනවා අපි තුල බෞද්ධ ලක්ෂණ තිබේ හරි ඒක බොහොම ලස්සන කතාවක් ඒ කියන්නේ ලාංකීයත්වය තුල සකස් වෙච්ච જાතින් ලාංකීයත්වෙන මේ මහ පොළවේ මේ පස් කැටයක් ගානේ තියෙන්නේ බෞද්ධකම හරි බෞද්ධකමෙන් පෝෂණය වෙච්ච මිනිස්සු තමයි මේක හැද මේක ඇතුලේ මේ උපදින්නේ මේක ඇතුලේ උපදිච්ච ඔය මේ මෑත කාලීනව එතනේ ඔය එක එක එක එක කෝලම් ඔය අරාබිය තියෙන දේවල් ගේන්න ඉඩ ඉඩ ප්‍රස්ථා ලබා දුන්නා මිනිසුන්ට නේද දොස් කියන්න ඕන පාලකින්ට දොස් කියන්න ඕන වැඩක් නැහැ අහිංසක මිනිසුන් දොස් කියලා නේ මිනිසුන්ට ආගමික හැඟීම් ඇති වුනහම ඒ ආගමික හැඟීම් එක්ක අන්තවාදයට යන්න පුළුවන් ඒවා ඒවට උඩගෙඩි දෙන්නන් විසින් තමයි ඒවා නවත්වා ගන්න ඕනේ එහෙම නැත්තම් මෙන්න මෙහෙම එකක් වුණා ටික දවසක් පාසලක රණ්ඩුවක් ගියා දරුවෝ දෙන්නෙක් අතර. එක්කෙනෙක් මුස්ලිම් දරුවෙක් එක්කෙනෙක් අපේ කෙනෙක් මේ ටෙලිෆෝන් එකට සම්බන්ධව ලොකු ප්‍රශ්නයක් ගිහලා ගුරුවරයෙක් එක්කත් ප්‍රශ්නයක් ඇති වෙලා ගුරුවරයෙක් දඬුවම් දුන්නා අන්තිමට මේ මුස්ලිම් ජාතික දරුවට මේක හරහා යම්කිසි ජාතිවාදයක් ඇවිස්සෙන ස්වභාවයකට ගියා ජනප්‍රිය පාසලක. මේකට මැද්දට මැදි වෙන්න උනේ මට. හරිද? කොහොමද මේක මැද්දට මැදි වෙන්න උනා? කොහොම හරි කමක් නැහැ. අන්තිමට මම මේ මුස්ලිම් පියතුමාව හම්බුණා. ඒ දරුවගේ තාත්තව හම්බුණා. හම්බෙන්න එයාට ටෙලිෆෝන් එකෙන් කතා කරලා මගේ නම කියලා නෙවකනකොට ඔන්න මගෙන් අහනවා මේ තැනත්තා ආ අර ටීවී එකෙන් එන්නේ <laughs> ටීවී එකෙන් එන්නේ ඒ හාමුදුරුවෝද කියලා හුවනවා මගේ දැන් තේරෙනවද මොකද්ද කාරණාව කියලා එහෙනම් මෙයා බණ අහනවා ඊට පස්සේ මම ඇහුවා කෙලින්ම තාත්තා කියලා මම කතා කරේ තාත්තා එහෙනම් ඔයා බණ අහනවා නේද ඔව් හාමුදුරනේ කිව්වා හරිද? ඔව් හම්දුරනේ අපිට ඉගෙන ගන්න දේවල් එකේ තියෙනවා. අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. අපේ ජීවිතේ හදා ගන්න දේවල් තියෙනවා. ඒකද අපි බණ අහනවා. ප්‍රශ්නේ එතනින් ඉවරයි දන්නවද? ආය යන්නවත් උනේ නැහැ. ටෙලිෆෝන් එකේම ප්‍රශ්නේ ඉවරයි. මම පුතාට අවවාද දෙන්නම්කෝ ඔක්කොම ඉවරයි. ඉතින් එහෙම මිශ්‍ර වෙච්ච ස්වභාවයක් අපේ සංස්කෘතිය වල තිබුණා. ඒව නැති කරන්නේ කවුද? දැනටත් නැති කරන්නේ කවුද? මෙන්න මේ පාලක පක්ෂයේ අය ඒ පාලනය කරන අය තමන්ගේ පටු ආශි සඳහා අම්මා තාත්තව පාවා දෙන ස්වභාවයක් වගේ පාවා දෙන ගතියක් තියෙනවා. ඒක තමයි දැන්ටත් ඔය කරන කොන්ත්‍රාත්තුව. අපේ උරුමය අපි රැකගත යුතුව තියෙනවා. අපේ උරුමය අපි ආරක්ෂා කරගත යුතුව තියෙනවා. අන්නේ අපේ උරුමය අපි ආරක්ෂා කරගන්න රැකගන්න අපිට අනිවාර්යයෙන්ම පෙළ ගැහෙන්න ඕනේ එකතු වෙන්න ඕන බෞද්ධ එක හඬකට එන්න ඕනේ පක්ෂපාත පුද්ගල කියන පැති වලට වැටෙන්නේ නැති වෙන බෞද්ධකම ඉස්සරහට අරගෙන ඉස්සරහට එන්න කතා කරන්න පුළුවන්කමක් තියෙනවනේ එක හඬක් නගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. මේක තමයි අපි හැමදාම සිහියෙන් ජීවත් වෙන්න ඕනේ. මොකද අපි මේ ශාසනය රැක ගන්න ඕනේ. මේ ශාසනය රැකුණොත් කොහේ හරි දවසක කොතන හරි කෙනෙක් සුවපත්භාවයට පත් වෙන එක අපිට උරුම වෙච්ච ශාසනය අපිත් උරුම කරගෙන අනාගතයට ලබා දීම ඉතාමත්ම වටිනාකමක් තියෙන දෙයක්. හොඳයි. ඒ බවත් මතක් කරමින් අද දවසේ අපි අපේ උරුමය පිළිබඳව අපි කතා කරපු දේශනාව මෙතකින් නිමාවටපත් වෙනවා. විශේෂයෙන් මේ මන්දිරයට ඇවිල්ලා අද දවසේ කටයුතු කරපු මේ පින්නන්ත පිරිස තමයි මේ සඳහා දායකත්වය ලබා දෙන්නේ. නිවසින්දන් ධර්ම ශ්‍රවණය කරපු අය තමන් තුළ ජනිතනව සියලුම පුණ්‍ය ශක්තිය ධර්ම දේශනාව සඳහා දායකත්වය දරපු ඇත්තන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති